කරපු ආකාරයට අපේ ජීවිතය නිවැරදි තැනකට සකස් කර ගැනීම සඳහා අපේ මානසිකාරය නිවැරදි කර ගැනීම සඳහා අපි කටයුතු කරන්න ඕනේ අපිට මේ ලෝකය දැනෙන විදිහ හැඟෙන විදිහ අපිට ලෝකය තේරෙන විදිහ නිවැරදි කරගන්න ඕනේ අපිට මේ ලෝකය ඇහැ කන නාසය දිව ශරීරය මනසට අරමුණු වෙනවා. අරමුණු වෙනකොට අපිට ඒක තේරෙන්නේ එක එක්කෙනාට එක එක්කෙනාට එක එක විදිහට. ඒ එක එක විදිහට තේරෙනවා ඒ තේරෙන විදිහ විදිහෙන් හරි කෝකද කියන එක ප්‍රශ්නයක් වෙනවා අපි හරියට මෙහෙදලා බලුවොත් කොයි එකද හරි කියලා. එතකොට ඒ ඒ කෙනාට ඒ ඒ දේවල් තේරෙන්නේ ඒ ඒ කෙනාගේ දැනුමේ ප්‍රමාණයට අනුව. අවබෝධයේ ප්‍රමාණයට අනුව. ඒකයි මම හැමදාම මතක් කරන්නේ අර මහ පොළොවේ ඇතුලේ පණුවෙක් වෙලා ඉපදිච්ච සතා පොළොවේ අස්සේම ඉඳගෙන පොළොව අස්සේම ඉපදිලා පොළොවේ යටම ජීවත් වෙලා පොළොවේ යටම මැරිලා යනවා. එයා දන්නේ නැහැ පොළොවෙන් උඩ මේ වගේ ලෝකයක් තියෙනවා කියලා. ඒ වගේ මේ අපිට ලැබිච්ච මේ අවබෝධය නැතුව අපි ජීවත් වුණොත් මේ ලෝකේ ලැබිය හැකිව තියෙන විශාල සැපයක් ලොකු සතුටක් විඳින්න පුළුවන් අවස්ථාව ගිලිහිලා යටිකුරු වෙලාම ඉඳලා යටිකුරු වෙලාම ජීවත් වෙලා යටිකුරු වෙලාම මැරිලා ගියා වගේ ලෝකයේ රසය ලෝකයේ සුවය ලෝකයේ ඉපදිච්ච ලෝකයේ සුවදායක తত্ত্বය කවදාකවත් අත්විඳින්න බැරුව වැඩි දෙනෙක් මැරිලා යනවා. හරිද? ඒ කට්ටියගේ ලෝකෙට තියෙන්නේ මොනවද? දරුවෝ දෙන්නේ තුන් දෙනෙකුයි ගෙදරකුයි හරිද? පරම්පරාවෙන් ආපු ඔය මේ තියෙන කුල මල වගේ දේවල් ඒවා ටිකකුයි නේද? වාහනයි ඉදන් තාප වගේ ඒවා ඇඳුම් හරිද? ඔය වගේ ඔය වගේ ටිකක් තමයි තියෙන්නේ. රස්සාවල් කරපු රස්සාවල් මුණුපුරෝ ඒ වගේ නැති වෙලා යන අන්න ඒ වගේ කීපයක් විතරක් ලෝකේ කරගෙන පොඩි කොටසක් එක. මේ ලෝකයේ තියෙන දේවල් වලින් පොඩි කොටසක්. ඒ පොඩි කොටස යා මහමෙරු පර්වතයක් වගේ කරගෙන ඒකයි වෙලා තියෙන්නේ. එයා තමයි ඒක කරගෙන තියෙන්නේ. එයාට ඒක දැනෙන්නේ ලොකුවට. අම්මෝ මගේ දරුවෝ කියලා ලොකුවට දැනෙනවා. හරි. ලෝකේ කියන්නේ මහමෙරු පර්වතය නම් ඒක ළඟ තියෙන දූවිලි අංශුවක් විතර වගේ දෙයක් තමයි එයාගේ ලෝකේ. හැබැයි එයාට ඒක දැනෙන්නේ මහමෙරු පර්වතයක් වගේ. ඒක ලෝකයේ ඇත්ත తත්වයේද එයාට දැනෙන වැරදි විදිහක්ද නේද මහා මේරු පර්වතයක් ළඟ තියෙන දූවිලි අංශුවක් කාට හරි මහා මේරු පර්වතයක් වගේ දැනෙනවා නම් චූටි සතෙකුට ඉතින් ඒක මහා මේරු පර්වතයක් වගේ දැනෙන්නේ නේද ආන් ඒ වගේ චූටි සතෙක් වෙන්න එපා <laughs> චූටි සතෙක් වෙන්න එපා ලොකු සතෙක් වෙන්න ඕනේ ඇනුම්පදේ තද වැඩිද <laughs> ඇනුම් පදේ තද වැඩිද? එහෙම අනින්න ඕනේ. ඇන්නාම තමයි රිදෙන්නේ. රිදුනහම තමයි හැදෙන්නේ. මගේ ලෝකේ අපි හැමෝම මේ වගේ පොඩි ලෝකයකට හිර වෙලා. අන්නේ ලෝකෙන් අයින් වෙන්නයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. මේ ඝන පටලය නේද? ඝන ඝන පටලය ලෝභ දේශ මොහ කියලා කියන ඝන පටලය විසින් මාළු ටැංකියකට අහුවෙච්ච මාළුවෙක් වගේ අපිව හිර කරලා. ඒ සීමාවෙන් එහාට අපිට හිතන්න බෑ. ඒ සීමාවෙන් එහාට යන්න බෑ. දරුවන්ගෙන්, දෙමව්පියන්ගෙන්, ඒ තමන් බැඳිච්ච ලෝකයෙන් පිට මුකුත් හිතන්න බෑ. ඒක ඒක අස්තර හිරවලා. ඒකින්ද මේ ලෝභ දේශ මොහ ගලවා දමලා නිදහස් වෙන්නට බුදුරජාන් වහන්සේ දේශනා කරා පංච උපාදානස්කන්ධයෙන් හිත අයින් කරගන්න කියලා. එක තැන එක තැන කැරකි කැරකි එකම දේ එකම දේ ප්‍රාර්ථනා කර කර ඉන්නවා. මොහොතක් හිතනද උදේ නැගිට්ටහම උදේ නැගිට්ටහම බලන්න ඕනේ කියලා යම් අදහසක් අපිට යමක් ගැන ඇතිවන්නේ නම් බලපු දෙයක්මද නැද්ද? නේද? එක සැරයක් මෙහෙම හැරිලා බැලුවා. හොඳයි. අහක් බලාගත්තා. දැන් ආයෙ මගේ හිත කියන්නේ මොකද්ද? ඉතින් ආයෙ හැරිලා බලනවා. නේද? දැන් ඉන්න දෙන්නේ නැහැ මට. ආයෙ හැරිලා බලන්න කියලා. ඒක ලස්සනයි නම්, සුන්දරයි නම්, මధుරයි නම්. එක සැරයක් හැරිලා බලපුවාම ඉතින් වෙන්න ඕනේ දේ වුණානේ. නේද? දැන් මම මෙහෙම හැරිලා බැලුවා. හරි. දැන් වෙන්න ඕන දේ වුණා. ඒ කියන්නේ ඉතින් මෙතන සතුට වෙනවා නම් සතුට වුණා. නේද? මොන හරි වෙනවා නම් වෙන්න ඕන දේ මගේ ඇතුලේ වුණා. ඉතින් ආයෙ මොකද බලන්නේ? නේද? බලපු දේම ආයෙ බලන්න කියන්නේ ඇයි? ඉතින් මං හා කමන්නේ නැහැ නක්ලම ඉන්න දෙන්නේ නැහැ දැන් ඇතුලේ. නේද? ආයෙ බලනවා හැරිලා. ආයෙ බලනකොට මොකද? ආයෙ බලලා අහක බලාගත්තා. ආයෙ බලන්න කියනවා. මේ හිත පින්නත් මේ ඔන්න ඔය වගේ පංච පාදානස්කන්ධය අපි වලවා තියෙනවා. ගැලවෙන්න දෙන්නේ නැහැ. එක පොඩි තැනක අපිව හිර කරලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් අයින් වෙන්න බුදුරජාන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කියලා අපිට දුන්නා කාරණා 40ක් 40ක් නෙවෙයිට වැඩිය බොහෝ ගාණක් ඒකෙන් වෙන් කරගත්ත කාරණා 40ක් තමයි මහා චත්තාලීසාකාර මෙනෙහි කිරීම භාවනාව කියලා කියන්නේ මහා චත්තාලීසාකාර විපස්සනා භාවනාව කියලා අහලා තියෙනවා නේද? අපි මේ දවස්වල ඒක පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. දැන් බණ 27ක් මේකෙන් අපි සාකච්ඡා කරා. ඒ කෙටියෙන් සාකච්ඡා කරේ. හරිද? එහෙනම් කොච්චර දේවල් කතා කරන්න තියෙනවද? මොකද මේ හැම එකකම තියෙන වටිනාකම කොච්චරද කියන්නේ මාසයක් කතා කරා කියලා මේක කිසිම අඩුවක් වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් අද අපි කතා කරන්නේ ඉතිරි කාරණා ටික පිළිබඳවයි. දැනට අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා කාරණා 32ක්. ඊළඟ කාරණා විදිහට තියෙන්නේ ಜಾති ධම්මතෝ කියන එකයි. උපදින ස්වභාවය තියෙනවා. පංච උපාදානස්කන්ධය කියන එකේ පංච උපාදානස්කන්ධය මමය මගේය කියලා ඒක වැරදියට අල්ලා ගැනීමෙන් අපිට උපදින්න හේතු වෙන ධර්මතාවයක් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. මේ ඉපදීම සැපද දන්නේ නැහැ. ඉපදීම සැපද නෑ පින්නත් මේ ලැබිලා තියෙන ශරීරය බලන්න මව් කුස පිළිසිඳ ගත්තාද එතෙන් පටන් ඉන්ද්‍රියන් පහළ වුණාද එදා ඉඳලා මුන්න තරන්නම් මව් ගර්භයක් තුල දැන් දැන් දාඩියද මේ වගේ මීටත් වැඩිය සෙවල මේ දාඩියටත් වැඩිය සෙවල දාඩියටත් වැඩිය ගඳ දාඩියටත් වැඩිය උකු ද්‍රාවණයක බහැලා අතපය දිගාර ගන්න බැරුව ඉන්න ඕනේ උඩු බැලිය අතට හිටියොත් අමාරුයි අම්මා උඩුබැලිය අතර හිටියත් කටු ගොඩක් උඩ. ඉතින් මේ ඊළඟට අධික ශබ්ද වලින් ගහන තැනක් එතන. අධික ගන්ධයෙන් යුක්ත තැනක්. මේ වගේ ඊළඟට ඉපදුනාද ඉපදිච්ච තැන තැනේ ඉඳලා නේද අතපය උස්ස ගන්න බැරුව ඉන්න ඕනේ. කොන්දවත් පෙරලා ගන්න බැරුව ඉන්න ඕනේ. නේද කවුද කිඳ මන්ද කිසි දෙයක් දන්නේ නැහැ. බඩගිනි වුණාට බඩගිනි කියන්න බෑ. බඩ රිදෙනවා නම් බඩ රිදෙනවා කියන්න බෑ. දෙන දෙයක් නේද? සලකන විදිහට තමයි ඉතින් සමහර අය වැසිකිලි වල වල දාලා යනවා. සමහර අය හරියට සලකන්නේ නැහැ. මැසු මදුරුවෙක්වත් එලව ගන්න පුළුවන් කමක් නැහැ. මෙතන කොච්චර කාලයක් ඉන්න ඕනද? ඊට පස්සේ ඇවිදින්න කොච්චර කාලයක් ඉන්න ඕනද? ඇවිද්දට ඊට පස්සේ නේද යමක් හොයාගෙන කන්න පුළුවන් ගන්නට කොච්චර කාලයක් ඉන්න ඕනද? ඉතින් ඒ වගේ මහා දුක් සහිත ඉපදීමක් මීට වැඩි යහපන් තිරසංගත තැන්වල උත්පත්තිය ලබනවා. හ්ම් ඒකුත් සත්වනිකායන් වල උත්පත්තිය ලබන්න හේතු වෙනවා මෙන්න මේ පංච උපාදානස්කන්ධය. හරිද? තැන් තැන් වල ඉතින් අපිට මේ මේ ලෝකේ හොඳට ඇහැරලා බලනකොට නොයේකුත් සත්‍යයන් පේනවා. ඒ ඔක්කොම ඉපදිච්ච අයද නැද්ද? ඒ ඔක්කොම සත්ව ඉපදිච්ච අය. කුරුල්ලෝ ඉන්නවා, මීයෝ ඉන්නවා, වේයෝ ඉන්නවා, ඉබ්බෝ ඉන්නවා, හාවෝ ඉන්නවා, කුකුලෝ ඉන්නවා නේද? කුරා කූඹියෝ ඉන්නවා, මැස්සෝ ඉන්නවා. මේ ඔක්කොම තාක්ෂණික විද්‍යාවේ නිර්මාණද? නෑ ආහාරයෙන් යැපෙන සත්තු අපි වගේ. මටත් ওই ටික වෙන්න එහෙට වෙලාවක් යන්නේ නැහැ. හරි. එහෙනම් මගේ සිතේ යම් ආකාරයක චේතනාවල් පහළ වෙලා ඒ නොයේකුත් අකුසල චේතනාවල් හින්දා පංච උපාදානස්කන්ධය පිළිබඳ වැරදි වැරදියට ගැනීම නිසා අපිට හරියට අකුසල් සිත් පහළ වෙනවා. සත්ත්වඝාතන කරන්න හිතෙනවා, හොරකම් කරන්න හිතෙනවා, කාමයේ වර්ධව හැසිරෙන්න හිතෙනවා, බොරු කියන්න හිතෙනවා, කේලම් කියන්න හිතෙනවා, මේ වගේ ඔක්කොම ඇතුලේ ඇති වෙන හැඟීම්. මෙන්න මේවා හින්දා මට නැවත භවයක් සකස් වෙනවා. හරිද? පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන් ළමයි හින්දා බොරු කිව්වානේ මං. නේද අන්තිමට මට මේ ස්වභාව ධර්මයට කියන්න බෑ. මේ මාව එහෙම නරක තැනක උප්පත්තිය ලබන්න එපා. මං අපේ දරුවෝ හින්දානේ බොරු කිව්වේ. නේද? මං හොරකම් කරේ අපේ දරුවෝ හින්දානේ මට නෙවෙයි. එහෙම හරියන්නේ නෑ නේද? පංච පාදානස්කන්ධය මම මගේ කියලා ගැනීමෙන් දැඩි බැඳීම් ඇති කර ගැනීමෙන් වැරදි කරන්න වෙනවා. ඒක පාපයට මූලික කාරණාවක් වෙන පංච පාදානස්කන්ධය. ඉතින් ඒකින්ද නැවත නැවත උත්පත්ති ලබන්න හේතු වෙනවා කියලා Tamanට දැනෙන්න ඕනේ. මම මේ මොනවා හරි දෙයක් අල්ලා ගත්තොත් මේක ආය ආය මතක් කරන්නම ඕනේ. කෑමට තියෙන විදුභාවය කියලා කියන්නේ පංච පාදානස්කන්ධෙහි අල්ලා ගැනීමද නැද්ද? ඇයි නේද? දිවට ඇරෙන සැප වේදනාවට තියෙන අල්ලා ගැනීම මේ කෑම ආය කණ්ඩ ආය කණ්ඩ ආය කණ්ඩ කියලානේ. කාපු දේවල්ම ආය මේ දිවේ වක් කරන්න පුදුම කිදුකමක් තියෙන්නේ නේද? ආය ආය ඒ මාත්‍රීය සැපය විඳින්න. කොච්චර අගුණ වුණත් බඩගින්නට නෙමෙයි බඩගින්නට කනවා කියන එක වෙනම කතන්දරයක්. අහන්න හිතෙන් බඩගින්නටම කන්නේ කියලා. නේද? ඉවසා ගන්න බැරුවම කන මේ කෑම පංච උපාදානස්කන්ධයේ තියෙන ලොල් බව. ආන් ඒ වෙලාවට දැනෙන්න ඕනේ මෙන්න මේ ආහාර රුචිය ආහාර පිළිබඳ මේ තියෙන ගැඹුරු තද ඇල්ම මට ආය උප්පත්තියක් ලබන්න හේතු වෙනවා. අපි හිතන්නේ ඒක පොඩි දෙයක් කියලා. ආය ඉපදින්න හේතු වෙනවා ඒක. කොහේ හරි තැනක අසුචි ආහාරයට අරගෙන ජීවත් වෙන පිරිසක් ඉන්නවා. හ්ම් පස් ආහාරයට අරගෙන ජීවත් වෙන කට්ටියක් ඉන්නවා. තනකොළ ආහාරයට අරගෙන ජීවත් වෙන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ තමයි ආහාරයට තියෙන කිජු බව. ආය උපදින්න හේතු වෙනවා. ඊළඟට දරුවන්ට තියෙන ඇල්ම. දරුවන්ට තියෙන ඇල්ම ආය උපදින්න හේතු වෙනවද නැද්ද? උපදින්න හේතු වෙනවද නැද්ද? දරුවෝ කියන්නේ පංච උපාදාන ස්කන්ධය නෙවෙයිද? ආ ඒක නෑ. ඒක නෑ එහෙමද? ආ ඒකත් එහෙම තමයි. මේ සැරේ ඉපදුනේ ගිය සැරේ අතහර ගන්න බැරි වෙච්ච හින්දා. දැන් මෙහෙ ඇවිල්ලත් මොකද ඇවිලා තියෙන්නේ? ආය අත ගන්න ගන්න බැරුව ඉන්නවා. අතහර ගන්න බැරුව හිටියා කියලා මාව මැරෙන්නේ නැද්ද? බැඳීම තියාගෙන අතහරින්න බැරුව හිටියා කියලා මාව මැරෙන්නේ නැද්ද? මැරෙනවා. මේ ගිය සැරේ හිටිය දරුවෝ ටික ගැන එහෙම මතකද? ගිය සැරේ තිබ්බ ඉඩම් කඩම් යාන වාහන ගැන නේද කවුද දන්නේ ගිය සැරේ දරුවෝ හිටියද කියලා වහු පැටව හිටියද දන්නේ නැහැ කුකුල් පැටව හිටියද දන්නේ නැහැ නේද එහෙම හිටියත් ඒව ගැනම ඇලි ඇලි හිටියා රැකගෙන රැකගෙන හිටියා එතකොට ගිය සැරේ හිටිය දේවල් ගැන මොකක්වත් මම දන්නේ නැහැ ඒක මහල දැම්මා වාගේ මේ සැරෙත් මගේ මරණය හම් වෙයි මේ තියෙන ටික ඔක්කොම මකලා දානවා මකන්න තියෙන දේවල් ගැන කොහොමත් මකන්න තියෙන දේවල් ගැන අන්තිම මොහොත දක්වා සටනේ යෙදිලා ඇයි අපි ඉන්නේ? ඒක තේරුම ගෙවල් දරුවා දාලා යන්න කියන එකද? නෑ නෑ බැඳීම අයින් කරගන්න කියලා කියන්නේ පංචපාදානස්කන්ධය පංචපාදානස්කන්ධය විදිහට දකින්න ඕනේ. අන්න එහෙම දකින කෙනෙකුට අපේ පින්නත් අදහසක් එනවා මේ ළඟ තියෙන බැඳීම මගේ ළඟ මේ මොහොතේ මේ තියෙන බැඳීම. හරිද? මේ මට තේරෙන ගලවන්න බැරි දේ හින්දා හිතේ තියෙන මේවට තියෙන ආසාව හින්දා පංච උපාදානස්කන්ධයේ තියෙන ලොල් බව හින්දා මට ಜಾති වශයෙන් ඒක නිපදීම් වශයෙන් අනන්ත ප්‍රමාණ දුක් විඳින්න වෙනවා. හරිද? එහෙනම් මේකෙන් මම අයින් වෙලා ජීවත් වෙන්න ඕනේ. ඉපදීම කියන එකේ දුක දැක්ක අයට පින්නත්නි අන්න ඒ මේකෙන් අයින් වෙලා ජීවත් වෙන්න ඕනේ කියලා අදහස එනවා. ඒ කියන්නේ පැහැදිලිවම හේතුව මේක බව තේරෙන්න ඕනේ. දැනෙන්න ඕනේ හැම වෙලේම. ඒක දැනෙන තුරු මෙනෙහි කරන්න ඕනේ. ජාති දුක හොඳට අපි ජාති දුක ගැන කතා කරලා තියෙනවා. ජාති දුක හොඳට තමන්ගේ මනසට දැනෙන ආකාරයට සකස් කරගෙන මේකට හේතුව මෙන්න මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තණ්හාව. ඇලීම. හරිද? එහෙනම් මගේ හිත ඇලෙන්න හදනකොටම Tamanට මතක් වෙන්න ඕනේ ආ නැවත උපදින්න තමයි මේ හදන්න කියලා. දැනට එහෙම මතක් වෙනවද දන්නේ නැහැ. පින්කම් කරලා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා කියලා නම් ඕන තරම් කියනවා. කිව්වට කිසිම හැඟීමක් හැඟීමක් නැත්තම් වැඩක් නැහැ. හරිද අපිට මතක් වෙන්න ඕනේ දුක් විඳින හැම වෙලේම මේ මේ මේ ශරීරයක් අරගෙන කොහොමද සැපද? ඔය ශරීරයත් එක්ක විඳින අපි එදා කතා කරා වදකතෝ කියන තැනදී නේද මේ ශරීරය දෙන වද ටික මට නේද දැන් ඉතින් මේ බණ අහන්න ආවා ගිහිල්ලා මොකද කරන්න ඕනේ මේවා හොදන්න ඕනේ මගදීම තව බොණ්ඩ දෙන්න ඕනේ, කණ්ඩ දෙන්න ඕනේ. මෙයා ආයේ පුදුම කොන්දේසි වගේක් එක්ක අපිත් එක්ක ඉන්නේ. නැද්ද? මේ ශරීරය අපිත් එක්ක ඉන්නේ පුදුම කොන්දේසි වගේක් දාලාද නැද්ද? එලාවට බුදි කරවන්න ඕනේ, එලාවට කණ්ඩ දෙන්න ඕනේ, නාවන්න ඕනේ. හ්ම්. එයා කියන වෙලාවට ශරීරයේ බැහැර කරන දේවල් බැහැර කරන්න ඕනේ. හ්ම්. තෙල් ගාලා සාත්තු කරන්න ඕනේ. අසනේ වුණාම බෙහෙත් කරන්න ඕනේ. වට ගන්න බෑ. හප්ප ගන්න බෑ. නේද? හ්ම්. ඉතින් ඔය ඔකෝම කරගෙන තමයි මේ ඉන්නේ. ඒ ඉන්න ගමනොත් එයා දෙනවා හොඳ හොඳ දඩුවම් ටිකක්. තව තව දඩුවම් වගේක් දෙනවා. නේද? මොනවද තව තව දෙන්න දඩුවම් මොනවද? රෝග හදනවා. එක එක එක රෝග හදලා හොඳට රිද්දවනවා. ඉතින් අන්න ඒ වගේ තියෙන මේ මහා මහා දඬුවම් ලැබෙන ස්වභාවයක් මේ ශරීරයේ තියෙනවා. ඉතින් මෙවැනි ශරීර හම්බෙන්නේ ඊළඟට සමහර ශරීර හම්බෙලා තියෙ එක එක්කෙනාට එක එක්කෙනාට ආය ආය උත්පත්ති ලබන්න හේතු වෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියලා හේතින එක එක සත්වනිකායන් වල උත්පත්ති ලබන්න හේතු වෙන්නේ පංච උපාදානස්කන්ධෙහි තියෙනා වූ ඇලීම හේතුවෙන්. එතකොට ඇලෙනකොටම මුණුපුරේකට ඇලෙනකොට දරුවෙකුට ඇලෙනකොට අම්මෙකුට තාත්තෙකුට කෑමකට මොනවා හරි දෙයකට මගේ හිතේ නැවත ඉල්ලන ගතිය තියෙනවා නම් ඒකත් එක්කම මට දැනෙන්න ඕනේ මේක උත්පත්තියට හේතු වෙනවා අය. හරිද? හරි. අන්න එතකොට මොකද වෙන්නේ? අපේ හිත ටික ටික ටික ටික මේ පංච උපාදානස්කන්ධයෙන් අත මිදෙනවා. හරි ඒකේ තියෙන භයානකකම ඒකේ තියෙන භයානකම නේද? പ്രേතය, භූතය, මලයක් වෙලා උපදිනවා, නිර්සත් වෙලා උපදිනවා. හ්ම්. ඒතරේ කොච්චර භයානකද? එතකොට මේකත් මේවත් එක්ක මේ ඇලීම් තියාගෙන අනිත් එක ඒවා හින්දා මං අහන මේ අත්තන්ගෙන්. මේ ජීවිතේ ඔය එක එක දේවල් එක බැඳීම් තියෙනව නේද? ඒ තියෙන බැඳීම් හින්දා සතුටෙන්ම දින්නේ. බැඳීම් හින්දා සතුටෙන් දින්නේ. සතුටෙන්මයි. නෑ නේද? එහෙනම් මෙහෙදි දුක් විඳින එකක් ඔය බැඳීම කියලා කියන්නේ. බැඳීම් ඇති වෙච්ච ගමන් ඒව ගැන හොයන්න ඕනේ, බලන්න ඕනේ, නේද? පරීක්ෂා කරන්න ඕනේ, ප්‍රශ්න අහන්න ඕනේ, ගුටි පැටවුව මාරු කරගන්න ඕනේ. නේද? ඔක්කොම කරන්න ඕනේ. ඒ බැඳීම හින්දා. බොරු කියන්න ඕනේ, කේලම් කියන්න ඕනේ. එහෙන් මෙතන ප්‍රශ්නයක්. ඒ මදිවට අතනත් ප්‍රශ්නයක්. පංච උපාදානස්කන්ධය මම මගේ කියලා මගේ දේවල් කියලා තදින් අල්වා ගැනීම අනන්ත දුක් විඳින්න ඕන. අඬන්නත් ඕනේ. අඬන්න ඕනේ, වැළපෙන්න ඕනේ. නේද? ඉතින් ඒ මදිවට ආසරක් උපදින්නත් වෙනවා. අන්නේ ටික හොඳට දැනෙච්ච කෙනෙකුට පින්නත් නේ හිත ශාන්ත භාවය මොකද බාහිර ලෝකයට හිත විසිරෙන ගතිය පංච උපාදානස්කන්ධයේ හිත විසිරෙන ගතිය අඩු වෙනවා අපිට එහෙම අදහසක් තිබ්බද මේ වෙනකම් දරුවෙකුට ආදර මොනවා හරි දෙයකට දැඩි හැඟීමක් ඇති වෙනකොට ලෝභ දේශ මොහ මිශ්‍ර කරගෙන ආදරයක් ගිජුකමක් කෑදරකමක් ඇති වෙනකොට ආයෙ ඉපදින්න තමයි වෙන්නේ මේක තියාගත්තොත් ආයෙ ඉපදින්න තමයි වෙන්නේ කියලා එහෙම අදහසක් තිබ්බද නේද? එහෙනම් හැදෙන්න ඕනේ ඒක. ඒකට තමයි මේ විදිහට අපි ඒ මේක ಜಾති ධම්මයක් පංච උපාදානස්කන්ධයේ උපදින්න හේතු වෙන ධර්මතාවයක් කියලා මෙනෙහි කළ යුත්තේ ඔන්න ඔබ හදාගන්න. ඒක හැදෙන තුරු මෙනෙහි කරන්න ඕනේ. සාමාන්‍ය ජීවිතේ අපි මේ ලෝකයේ පින්වත්නි දකින දේවල්, අහන දේවල්, විඳින දේවල් එක්ක අපිට අපිට එන හැඟීම හැමෝටම එන හැඟීම් වලට වැඩිය වෙනස්. ඒ කෙනාට එන්නේ ඒ කෙනා පුරුදු පුහුණු කරපු විදිහට තමයි හැඟීම් එන්නේ. මම හැමදාම මේ භාවනා ටික ගැන කතා කරනකොට හැමදාම කියනවා. හරිද? මෙතනදී පැමිණිය යුතු தත්තට පත් කරගන්න ඕනේ. මේක හදාගන්න විදිහක් දුහාඳුන දේශනා කරා. අද නිවැරදි මෙනෙහි කිරීම සිද්ධ කරගොහම අපිට යම් තැනකදී අදහසක් ඇති වෙනවා නම් මොනවා හරි බැඳීමක් මොනවා හරි ආසාවක් නැත්නම් මනෝ සංචේතනාවක් ඇති වෙනකොට අම්මෝ ආයෙ ඉපදින්න තමයි වෙන්නේ. මේකත් එක්ක ආයෙ ඉපදින්න තමයි වෙන්නේ. ආයෙ ඉපදින්න තමයි වෙන්නේ කියලා අදහස එන්න ඕනේ. එතකොට ඒකත් එක්ක තියෙන බැඳීම හරියට නිකන් මේ නේද රස කෑමකට වහක් දාලා තියෙනවා කියලා කියනකොට අපි දැනගන්නවා වහ දාලා තියෙන්නේ කියලා. හරි දැන් මට කණ්ඩමයි හිතෙන්නේ. හරිද? කන්න හිතෙනකොට මගේ හිතට මොකක්ද වෙන්නේ? කෑවොත් ඉතින් විඳවන්න තමයි වෙන්නේ. කෑවොත් ඉතින් විඳවන්න තමයි වෙන්නේ කියලා අදහසක් එනවා. අන්න ඒ අදහස වගේ පංච උපාදානස්කන්ධය කෙරෙහි බැඳීම ඇති වෙනකොට අපිට අන්න ඒකත් එක්කම මට සංඥාවක් එන්න ඕනේ ආයෙකින් උපදින්න තමයි වෙන්නේ. හරිද? ආයෙ උපදින්න තමයි වෙන්නේ. නමුත් කරගෙන තියෙන පින්පව් ආදී හින්දා කොයි තැනක උපදින්න වේද කියලා දන්නේ නෑ කියලා බය උපදවා ගන්න බය උපදිනවා. එතකොට මොකද වෙන්නේ? හිත පංච උපාදානස්කන්ධයෙන් අයින් වෙනවා. ඒකේම ඇලි ගලි තියෙන ගතිය අඩු වෙනවා. ඒ ඉතින් මේක මහා අනර්ථයක් නෙවෙන්නේ නේද? අනර්ථයක් වෙන තැනක අනර්ථයක් වෙන දෙයක් එක්ක අපි ගනුදෙනු තියාගන්නවද? අසත්පුරුෂයොත් එක්ක ගනුදෙනු තියාගන්නවද? නෑ. අන්න එහෙම හිත අයින් වෙනකොට මොකද වෙන්නේ? දැනට තියෙන විසිරෙන ගතිය හිත දැනට වේගෙන් විසිරෙනවා. අන්න ඒ විසිරෙන ගතිය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා. හරි? ඒ විසිරෙන ගතිය අඩු වෙනකොට පින්නත් මේ අපේ හිත ශාන්ත භාවයට පත් වෙනවා. හරි? ඔය පිළිවෙලට ඔක මෙනෙහි කරොත් අපේ හිත ශාන්ත භාවයට පත් වෙනවා. ආන්ගේ ශාන්ත භාවයට පත් වුනහම කියනවා අනුලෝම ශාන්තියට පත් වුණා. හරිද? ඒක මම ආයෙ මතක් කරන්නේ එදත් කියන වගේ මේ කියන තරම් ලේසි ගැඹුරු මේ සරල දෙයක් නෙවෙයි. අපේ හිත හැම වෙලේම අපිට පණිවිඩය දෙන්න ඕනේ. පංචපාදානස්කන්ධයෙහි ඇලෙන්න ගැටෙන්න යනකොට මගේ හිතම මට කියනවා අර පීඩාකාරී උත්පත්තිය පීඩාකාරී ඉපදීමට හේතු වෙන දෙයක් තමයි ඔය කියලා. එහෙම මතක් වෙන විදිහට අපේ හිත අපේ මානසිකාරය සකස් කරන්න ඕනේ. හරි? දරුවෙකුට ආදරයක් ඇති වෙනකොට ආහාරයට කිසිකමක් ඇති වෙනකොට කුමන දෙයක්කට හෝ තමන්ගේ හිතේ ලොල් බවක් හෝ ගැටීමක් හෝ ඒකත් එක්ක ගනුදෙනුවක් ඇති වෙනකොට පංච පාදානස්කන්ධයත් එක්ක මට මතක් වෙන්න ඕන ආ දැන් ඉපදි ආයෙ උපදින්න තමයි වෙන්නේ ඕන හරකෙක් වෙලා උපදින්න දන්නේ නැහැ මොකෙක් වෙලා උපදින්න දන්නේ නැහැ ආන් එහෙම දැනෙන විදිහට සකස් කරගත්ත අය ලංකාවේ නැහැ කියලා හිතන්නේ ලෝකේ නැහැ කියලා හිතන්න. ඒ විදිහට දැනෙන විදිහට තමන්ගේ මානසිකාරය සකස් කරගත්ත අය මේ ලෝකේ නැහැ කියලා හිතන්න. නේද? මේක සකස් කරන්න පුළුවන් වෛද්‍යවරයාට ලෙඩ ගැන අහනකොට නේද විස්තර අහනකොට ලෙඩේ මොකද්ද කියලා මනසට එන විදිහට එයා සකස් කරගත්ත අවුරුදු 4ක් ඉගෙනගෙන කරේ ඒක. වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට ඉගෙනගෙන කරේ ඒක බෙහෙත් ගැන, ලෙඩ ගැන එයාට ඇහෙනකොට මතක් වෙනවා. අපිට එහෙම මතක් වෙන වෛද්‍යවරයෙක් නොවන අපිට එහෙම මතක් වෙනවද? නෑ. ඒ වගේ ධර්මය ප්‍රගුණ කරපු යත්තන්ට ওই දේ මතක් වෙනවා. මම මතකද පටන් ගන්නකොටම කිව්වා මට හිතෙන හැටි හරි කියලා හිතාගෙන ජීවත් වෙන්න එපා කියලා. එක එක්කෙනාට එක එක්කෙනාට මේ ලෝකේ තේරෙන එක එක විදිහට පින්නත් නේ. අපිට සමහර බැඳීම් ඇති වෙනකොට අපිට ඇති වෙන මොකද කවුරු හරි කෙනෙක් මට ලං වෙලා කතා කරමින් හරීම ලෙන්ගතුකමින් ඉන්නවා ඉන්න පටන් ගත්තා. හරිද? මගේ හිතෙත් මෝදු වෙලා නිකන් ඒ පැත්තටම ඇදිලා අනේ අපේ කොච්චර හොඳද කියලා නිකන් බැඳීමක් හැදීගෙන එනවා වාගේ වෙනකොට ඒ පැත්තෙනුත් ප්‍රතිචාරයක් තියෙනකොට ඇති වෙන්නේ සතුටක්ද නැත්නම් කලකිරීමක්ද? මං කැමති කෙනෙක් මටත් නිකන් කැමැත්තෙන් වාගේ කතා බහ කරමින් ලෙන්ගතුව ඉන්නකොට මට ඇති වෙන්නේ සතුටක්ද නැත්නම් කලකිරීමක්ද? සතුටක් නේද? සතුටක්. එතකොට ඒක හරිද? මහා ව්‍යසනයක් පටන් ගන්න යන්නේ. නේද? මම එතකොට දැනෙන්න ඕන ආ ආය උපදින්නද යන්නේ? ආය දුක් විඳින්නද යන්නේ? කියලා Tamanට දැනෙන්න ඕන. ආන් ඒ විදිහට හැදෙන්න ඕන මේක. හරිද? අපි ඊයේ කතා කරා සාසවතෝ කියලා. ඒ කියන්නේ ආශ්‍රව සකස් වෙන්නටයි හැදෙන්නේ කියලා මතක් වෙන්න ඕනේ. වදකතෝ කියලා කතා කරා ආදරයක් ආදරය කියන්නේ වද වදකෙක් වගේ සංස්කාරය කියන්නේ. ඉතින් මේ භාවනා ටික අපේ ජීවිතේට හරියට එකතු කරගත්තා නම් එකක්. පංච පාදානස්කන්ධයෙන් හිත ගලවන්න පුළුවන්. පංච පාදානස්කන්ධයෙන් හිත ගලවනවා කියන්නේ මම ආයෙ මතක් කරනවා gedara දාලා දුවනවා කියන එකද? මූණු එලන් ඉන්නවා කියන එකද? නෑ. බැඳීම විතරක් අයින් වෙනවා මානසිකව දැවෙන පිච්චෙන ගතිය විතරක් අයින් වෙලා අවබෝධයෙන් ජීවත් වෙනවා එච්චරයි. හරිද? ඉතින් අර විදිහට යන්න පුළුවන් නැත්තම් ගියාට ප්‍රශ්නයක් නැහැ. හැමෝටම එහෙම යන්න බෑ. කෙනෙක් හිතනවා අපිට ওই විදිහට මෙනෙහි කරලා මේ මෙහෙම හිතනවා අපිට ওই විදිහට මෙනෙහි කරලා ආම්දුරන්ට වගේ ගැලේ යන්නත් බෑ. වගකීම් වැඩි. ගිහි ජීවිතෙත් නැති වෙනවා පැවිදි ජීවිතෙත් නැති වෙනවා මොකක්වත් නැති වෙලා නිකන් අටල මෙට්ටල වෙන්න ඉඳ තියෙනවා. ඒකෙන්ද ඔබ මෙනෙහි කරන්න හොඳ නෑ කියලා හිතනවා. හරිද? නෑ එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ කොහොමද මෙනෙහි කරේ නැත්තම්? නේද මට පැවිදි ජීවිතයට යන්න බැයි නම් ගිහි ජීවිතේ හරි ඉඳගෙන මොකද කරන්න ඕන? බැඳීම් අඩු කරගන්න කටයුතු කරන්න ඕන. නැත්තම් ලොකු ගැටලුවක් වෙන්නේ තිරසංගත වෙලා වගේ උපදින්න ගත්තොත්. ඒකෙන්ද ශාන්ත ස්වභාවයකට හිතපත් කරගන්න පුළුවන්කම තියෙනවා මේ මෙනෙහි කිරීම සකස් කරගත්තොත් කියන්නේ. ඒ සාන්තිය දැන් මේ ලබන සාන්තිය වගේ නෙවෙයි. දැන් මේ තියෙන සමහර දේවල් හින්දා අපිට සතුට ඇති වෙනවා පින්නන්දි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් හින්දා. පංච උපාදානස්කන්ධයේ හින්දා ඇති වෙන ආස්වාදයක් තියෙනවා නම් ඒ ඇති වෙන ආස්වාදයට කිට්ටු කරන්න බැරි පසුව දුක් ඇති නොවන ආස්වාදනීය ස්වභාවයක් තියෙනවා ඒ තමයි ඔන්න ඔය පංච උපාදානස්කන්ධයෙන් අයින් වීම හින්දා හිතේ ඇති වෙන ශාන්ත ස්වභාවය. හරිද? අන්න ඒ ශාන්ත ස්වභාවය අපේ හිත වලට දැවුනහම මොකද වෙන්නේ? ඒ ශාන්ත ස්වභාවය අපේ හිත වලට නැගෙනකොට ඒ කියන්නේ අපි දැන් මේ ඉන්නකොට වගේ කලබල නැහැ. ලොකු මේ හිතේ ලොකු දැඩි අවශ්‍යතාවයක් නැහැ මේ හැමතැනම දුවන්න. හරිද? එක තැනක ඉඳගෙන හිටියත් හිත ශාන්තව තියෙනවා. හරිද? වැඩක් කරත් හිත ශාන්තව තියෙනවා. හරිද වෙනදා වගේ අතෙන්ට දුවනවා මෙතෙන් දුවනවා අරක කොහොමද මේක කොහොමද අහවලා කොහොමද මේක මේ කොහොමද මට මේක එකතු කරගන්නේ කොහොමද ওই විදිහට මේ අල්ලාගත්ත තද තද වෙච්ච හිර වෙච්ච දේවල් නැහැ හරිද අන්න ඒ වගේ කෙනෙකුට අපේ පින්නත් මේ මොකද වෙන්නේ හිතේ හිතේ ඇති වෙන මේ ශාන්තභාවයේ හින්දා හරියට නිකන් ණයක් ගත්ත කෙනෙකුට ණයකින් අයින් වෙන්න උනා වගේ අසනීප වෙච්ච කෙනෙකුට අසනීප හොඳ වුණා වගේ අතුලාන්ත ප්‍රීතියක් ඇති වෙනවා. හරිද? ඒ ප්‍රීතිය ළමයි දිහා දැකලා නැත්නම් ආහාර වලින් ඇති වෙලා තියෙන ප්‍රීතිය ලබාගත් මේ ජීවිතේ ලබාගත් එක එක දේවල් හින්දා ඇතිවෙච්ච ප්‍රීතියන් වලට වැඩිය මහ විශාල තෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ ඇතුලාන්ත ප්‍රීතියක්. ඒක කාගේවත් මත රඳාපවතින එකක් නෙවෙයි. ඉතින් අන්න ඒවා ඇති කරගන්න පුළුවන්කම තියෙනවා මේ ජීවිතේ. හරිද? එහෙනම් ওই විදිහට නිවැරදි මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒ தත්තරපත් වුණා කියන අනුලෝම ශාන්තියටපත් වුණා. හරි ඒත් එක්කම ඒ තැනත්තාට එන අදහස තමයි මේ පංච පාදානස්කන්ධය ಜಾති ස්වභාව කොට ඇත්තා වුණාට පංච පාදානස්කන්ධයේ ಜಾති ස්වභාව කොට ඇත්තේ නමුත් නිවන එහෙම නෑ පංච පංචස්කන්ධයේහි Nirodhaය එහෙම පංචස්කන්ධයේ Nirodhaය නම් වූ නිබ්බාණයසේ නැත හරිද අපිට දැනෙනවා එතකොට මේක උත්පත්ති ස්වභාවය නැති නිර්වාණ සාන්තිය කියලා. අන්න එහෙම මෙනෙහි කරන කෙනාට මාර්ගසිත පහළ වෙනවා. සම්මත්ත නියාමං ඔක්කොම තී කියලා කිව්වේ ඒකයි. හරි. ඔය විදිහටම ජරා ධම්මතෝ කියලා ඊළඟ භාවනා වාක්‍යෙන්නේ ජරා ධම්මතෝ කියලා. ඔය විදිහමයි. හරිද? ජරා ධම්මතෝ කියන්නේ මොකද්ද? දැන් අපි මේ ජීවිතේ ඉන්නකොට මේ ශරීරය වෙනසකට ජරාවටපත් වෙනවද නැද්ද? නේද? ටික ටික වයසට යනවා, ඉන්දියන් මෝරනවා, ඇස් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතේ වල දාඩිය දානවා, වැහැරෙනවා, ව්‍යසනයට යනවා. එහෙනම් අන්න ඒ ව්‍යසනයට යන ඒවා හින්දා වෙනසකට භාජනය වෙන හින්දා දිරණ ඒවා හින්දා මට තියෙන්නේ සැපයද දුකද්ද දුක. නේද? මොනවා කරත් නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට අන්න ඒ විදිහට එහෙනම් දැන් මට පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇල්මක් ඇති වෙනවා නම් ගැටීමක් ඇති වෙනවා නම් මොන හරි සම්බන්ධයක් ඇති වෙනවා නම් අන්න ඒක මතක් වෙනවා ජරා ධම්මතා කියලා මෙනෙහි කරපු කෙනාට මේ පංච උපාදානස්කන්ධය ජරා කියලා කියන ඒ ජරාවට හේතු වෙන ධර්මතාවයක්. නේද? නැවත නැවත දියවිවි ඉන්න වෙනවා මට. දැනුත් අපි දියවිවි ඉන්නවද නැද්ද? ජරාවටපත් වෙනවා කියන්නේ මේ දියවිවි ඉන්න මේ ශරීරය දිය වෙනවා හැම වෙලේම. මේක හරි ආය ආහාරයෙන් පෝෂණය කරන්න ඕනේ, ආය නාවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, සාත්තු සප්පායම් කරන්න ඕනේ නේද? ඔක්කොම කරන්න ඕනේ. ඉතින් ආය ওই වැඩේම තමයි කර කර ඉන්නේ. දැන් පංච උපාදානස්කන්ධය එහෙම එන්නේ ඒ විදිහට මෙනෙහි කරන කෙනාටත් අර අනුලෝම ශාන්තියකින් தත්තෙටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඊළඟ එක තමයි ව්‍යාධි ධම්මතා. හරිද? එතකොට ඒත් එහෙමයි. චක්කු රෝග, සෝත රෝග, ගාහන රෝග, જીව්‍යා රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, කුච්චි රෝග. හරිද? ඒ වගේ කාසෝ සාසෝ වනාසෝ ඩහෝ ජරෝ ඔය විදිහට මේ පිත්ත සමුට්ටාන, සෙම්ම සමුට්ටාන මේ විදිහට ඒකුත් දුක්. සහිත අසනීප ස්වභාවයන් ව්‍යාධියටපත් වෙන ගතිය මේක නිරෝගීව තියනවාය කියන එක බලාපොරොත්තු විය නොහැකි කියන තරමටම බුදුරජාණන් වහන්සේ මේ ශරීරය ගැන දේශනා කරන මේක නිරෝගීව එක දවසක් තියනවා කියලා බලාපොරොත්තු වෙන්නත් බැරි තරම්ම ව්‍යාධියට බර වෙච්ච ශරීරයක් මේක. හරිද? ඉතින් එහෙනම් අන්න ඒ මට අද අර හරි විදිහට මෙනෙහි කරපුවාම පංච උපාදානස්කන්ධයේහි මම ඇලී ගැලී වාසය කරන්නේ නම් ඉඩම් ගැන, ගෙවල් ගැන, දරුවෝ ගැන, දෙමාපියෝ ගැන, තවන ඒකුත් දේවල් ගැන තද ඇලීමකින් මං වාසය කරන්නේ නම් ඒවා සුවයි, සුබයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා ඒක තමයි ජීවිතේ කියලා මගේ හිතට දැනෙනවා නම් ඒවා කෙරෙහි දැඩි සංස්කාරයන් දැඩි හැඟීම් ආදරය ආදී බොහෝ බැඳීම් සහිත හැඟීම් උපදින්නේ නම් මට ඉතින් මේ ව්‍යාධියෙන් නම් අත මිදෙන්න කවදාකවත් හම්බෙන්නේ නැහැ. ව්‍යාධියෙන් අත මිදෙන්න කවදාකවත් හම්බෙන්නේ නැහැ කියලා මේක ව්‍යාධියට හේතු වෙනවාය. මේ දැන් අපිට අසනීපයක් දකිනවා. අද අපි දකිනවා පිළිකාවක් හැදිච්ච කෙනෙක්. ඇයි යාට පිළිකාවක් හැදුනේ? ලොකු දුකක් විඳින එක්කෙනෙක් දකිනවා. ඇයි එහෙම වුනේ? මට හැදෙන්නේ නැතුව එයාට හැදුනේ ඇයි? මට තාම හැදුන්නේ නැහැ නේද? කර්මය හින්දා. කර්මය හින්දා. කවදා කරපු කර්මද? අතීතයේ කරපු කර්ම. නේද? ඔව්. එතකොට අතීතයේ කර්ම රැස් කරේ ඇයි? පංච උපාදානස්කන්ධයේහි බැඳිලා හිටිය හින්දා. නේද? නැත්තම් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් පෙර ජීවිතයකෝ පංච උපාදානස්කන්ධේ වැදිලා දරුව ගැන දෙමාපියෝ ගැන ඒ ඒ දේවල් හින්දා එයා මොකද කරේ අපිත් අපිත් පව් කරන්නේ කවුරු හින්දාද වැඩිපුර අපි අතින් පව් සිද්ධ වෙන්නේ බැඳීම් හින්දාද නැද්ද ආසාවන් හින්දාද නැද්ද ආ එහෙනම් අන්න මේ බැඳීම් මේ ආසාවන් හින්දා පාපයන් සිද්ධ වෙච්ච හින්දා අන්නරයට ව්‍යාධි ව්‍යාධි ඇති වුණා එහෙනම් ව්‍යාධියට හේතු වෙන දෙයක් තමයි මෙන්න මේ පංච උපාදානස්කන්ධය. ඉතින් බොහෝ ව්‍යාධීන් ගැන මෙනෙහි කරලා අපිට හොඳ ප්‍රබල හැඟීමක් එන්න ඕන අම්මෝ නේද? අපි ඩෙන්ගු මදුරුවා කනවා කිව්වොත් කොච්චර බයද? එයාගෙන් බේරෙන්න හදනවා. සමහර අය මූණේ නේද? අර මූණු ආවරණයක් දාගෙන තමයි හැමදාම යන්නේ. ඇයි ඒ? ලෙඩ හැදේ කියලා. කවුරු හරි කැමතිද ලෙඩ හැදෙනවට? ලෙඩ වලින් ලෙඩ හැදිලා දුක් විඳින්න කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවද? එහෙනම් මොකද කරන්න ඕන? ලෙඩ වලින් අත මිදලා ඉන්න නම් පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන බැඳීම අයින් කරන්න ඕනේ නේද? මූණට මූණු ආවරණය විතරක් දැම්මට ලෙඩ වලින් අයින් වෙන්න පුළුවන්කම නැහැ. කර්ම රැස් වෙනවා අපි අතින්. ඒ රැස් වෙන කර්ම හින්දා හරීම ව්‍යසනකාරී තත්වයන් කාලෙන් කාලෙට කාලෙන් කාලෙට උපදිනවා. අන්න ඒ උපදින ව්‍යසනකාරී තත්වයන් වලින් අත මිදීම සඳහා මම හැම වෙලෙම අපිට දැනෙන්න ඕනේ අර විස බීජ තියෙන තැන් වල යනකොට අහවල් ලෙඩ හැදෙයි කියලා බයයි වගේම ඒ ලෙඩ හැදෙන්න එක නිට්ටාවටම නැති කරගන්න නම් මම පංච උපාදානස්කන්ධයේ තියෙන බැඳීම අයින් කරගන්න ඕනේ කියන අදහස එන විදිහට අපේ මානසිකාර්යය සකස් කරන්න ඕනේ. හරි. එහෙම සකස් කරන්න ඕනේ. එහෙම සකස් කරපු කෙනාට තමයි පංච උපාදානස්කන්ධයෙන් හිත අයින් වෙන්නේ. ව්‍යාධියට හේතු වෙන ධර්මතාවයක් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන ඇලීම් බැඳීම් ස්වභාවය. හරිද? ඒකම ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා ප්‍රගුණ කරපුවාම අපිට සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට ඇලීම් ගැටීම් ඇති වෙනකොට පංච උපාදානස්කන්ධයත් එක්ක ඔන්න එකපාරට මතක් වෙනවා. මේ මොකක් හරි සන්තෝෂයක් පිටිපස්සේ දුවන්න යනකොට ඒකම ඒකෙම ඇලි ඇලි යන්න යනකොට මතක් වෙනවා. හොඳ ලෙඩ ටිකක් ඉදිරියේදී හැදෙන්න පුළුවන්. ලෙඩ ලෙඩ වලින් අත මෙදෙන්න හම්බෙන්නේ මේ හැම ගියොත් ලෙඩ වලින් අත මෙදෙන්න හම්බෙන්නේ නැහැ. දුක් වලින් අත මෙදෙන්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට පංච උපාදානස්කන්ධයෙන් හිත අයින් වෙලා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ශාන්ත ස්වභාවයටපත් වෙනවා. එහෙම අයින් කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව මරණ ධම්මතෝ කියන එක. ඒක අපි ඊයේ දවසේ ගොඩාක් සාකච්ඡා කරා. අර මායාවේ වසංගය ගැන. ඒ කියන්නේ මරණයට නැවත නැවත හේතු වෙන නැවත නැවත මැරෙන්න හේතු වෙන කාරණාවක් තමයි මේ පංච උපාදානස්කන්ධය කියලා. ඉතින් උපදිනවා නම් නැවත දැන් අම්මා මැරිච්ච හින්දා වින්දා වූ දුක්ඛන්තරා සසර ජීවිතේ. නේද තාත්තා මැරිච්ච හින්දා වින්ද දුක්ඛන්තරා මෙච්චරයි මේ පොණයි කියලා කියන්න පුළුවන්කම නෑ. ඒ ඒ භවයන් වලදී එක එක්කෙනා අහිමි වෙච්ච හින්දා මරණය හින්දා වින්දා වූ දුක්ඛන්තරා මෙච්චරයි මේ පොණයි කියලා කියන්න පුළුවන්කමක් නැත්තේ නැති තරම්. ඉතින් ආය ආය ආය ආය මැරෙන්න හේතුවක් වෙනවා. මැරෙන්න කැමතිද? නෑ මැරෙන්නවට මම කැමති නෑ. එහෙනම් මැරෙන්නේ නැති වෙන්න නම් උපදීම නැති වෙන්න ඕනේ. එහෙනම් මරණය නැති වෙන්න නම් මට මේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන බැඳීම අයින් වෙන්න ඕනේ. හරිද? එතකොට මේ හතරම ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන මේ ඊළඟට ජාති ජරා ව්‍යාධි මරණ කියන හතරම වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම අපි වඩන්න ඕනේ වෙන වෙනම වඩන්න ඕනේ මොකද එතකොට තමයි මේ ඇති වෙලා තියෙන අපිට අපිට අපේ අපිට ඇති වෙන බැඳීම් දැනෙනවා නේද ඇති වෙලා තියෙන බැඳීම් දැනෙනවා ඒ දැනෙන බැඳීම දැනෙනකොටම අපේ හිතෙන් සංඥාවක් එන්න ඕනේ ඔක ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවා ඇති කරවන්න හේතු වෙන එතකොට අනේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවා ඇති කරවන්න හේතු වෙන ධර්මතා කියලා එකක් එකක් මතක් වුණොත් ඇති. ඒක භාවනාවක් විදිහට වර්ධනය කරපුවම අපිට ඉක්මනට ඒක මතක් වෙනවා. හරිද? හොඳින් මෙනෙහි කරපුවාම මෙනෙහි කරපුවාම මෙනෙහි කරපුවාම මේ සම්බන්ධතාවය අපිට මතක් වෙන්න පටන් ගන්නවා. මෙතන පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තණ්හාව මට මේ වෙලාවේ දැනෙනවා මේක මැරෙන්න මරණ ධර්මතාවයක් මේක ජාති ධර්මතාවයක් මේක ව්‍යාධි ධර්මතාවයක් කියලා මේක ජරා ධර්මතාවයක් ජරාවටපත් වෙන්න හේතු වෙන්නේ මෙන්න මේ බැඳීමයි මට. ඉදිරියේදී ජරා දුක් විඳින්න වෙන්නේ මරණ දුක් විඳින්න වෙන්නේ මෙන්න මේ බැඳීම් තිබුණොත්. අන්න ඒ හේතුව මතක් වෙන ස්වභාවයට අපි යම් කිසි දෙයකට බැඳෙන්න යනකොට ඒ හේතුව මතක් වෙන ස්වභාවයට අපේ හිත පත් කරගන්නම් ඒක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න ඕනේ. කාට හරි කොතන හරි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජරාවටපත් වෙන්න හේතු වෙලා තියෙනවා නම් මරණයටපත් වෙන්න හේතු වෙලා තියෙනවා නම් ඉපදීමට හේතු වෙලා තියෙනවා නම් ඒ ඔක්කොම යාට අතීත පංච උපාදානස්කන්ධයක හේතිබ බැඳීම් හින්දා ඇති වෙච්ච බව පටිච්චසමුප්පන්නව මේක සිද්ධ වෙන බව නිබඳ මෙනෙහි කරනවා අපි නිබඳ මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරපුවා මොකද වෙන්නේ අපිට මේක හැම වෙලේම මතක් වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට අපේ හිත අර පංච පාදානස්කන්ධය ඇරෙන්නේ නැතුව ක්‍රමානුකූලව ක්‍රමානුකූලව මේක ශාන්ත භාවයට පත් වෙනවා. හරිද? අන්නේ ශාන්ත ස්වභාවයට පත් වුනහම හිත ඔය පංච පාදානස්කන්ධයෙන් ලබන්නා වූ සතුටට වැඩිය අර ශාන්ත භාවයෙන් හින්දා ඇතිවන්නා වූ සතුට ඉතා ඉහළ සතුටක්. ඉතින් අන්නේ සතුට අත්විඳ ගන්න පුළුවන්කම තියෙන ඒ විතරක් නෙවෙයි ඒ ශාන්තිය අභිභවා ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවායින් අත මිදෙන්න නම් මා නිවන් දකින්න ඕනේ අය කියලා. යමෙක්ගේ අදහස ඇතිවන්නේද අන්න එතනත්තාට ඒක මෙනෙහි කරලා මේ වායෙන් අත මිදීම මේ වායෙන් අත මිදීම පංචස්කන්ධයේ Nirodhaymai. පංචස්කන්ධයේ නැති කිරීම නැතිවීම නම් වූ නිර්වාණය පරම ශාන්තියයි. පරම ශාන්තියයි. අන්න ඒක දැනෙච්ච දැනෙලා ඒ එතකොට මේ පැත්තෙන් හිත ගලවලා කොහෙටද යන්නේ? නිවන පැත්තට හිත අරගෙන යනවා. එතකොට අන්න ඒ තැනත්තන්ට පින්නත් මාර්ග හිත දක්වාම මේක අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඔය ඔය විදිහ මෙනෙහි කිරීමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයම තමන්ගේ තුල වැඩෙන විදිහට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට අපේ මානසිකත්වය වෙනස් කිරීමේ වැඩපිළිවෙලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අපි එහෙම නැතුව අපිට ඔහේ තියෙන හැටියටම තියාගෙන ඉඳ ඉඩ ඇරියොත් අනාගතයේ විශාල අලාභයක් විශාල ව්‍යසනයකට පත් වෙන්න පුළුවන්කම තියෙන එකද හැකි ඉක්මනින් තමන්ගේ මනස පංච පාදානස්කන්ධයෙන් අයින් කර ගැනීම සඳහා ලොකු වෙහසක් දරන්න ඕනේ නැත්නම් ඒකම ඇලි ඇලි ඇලි ඇලි යයි. හරිද? හැම වෙලේම මතක් කරන්න මට නොයේකුත් කෙලෙස් උපදිනකොට මේ කියන ආකාරයේ කෙලෙස් එක්ක මිශ්‍රව මට මේ සිතුවිල්ල උපදින්න ඕනේ මේක නම් හරියන එකක් නෙවෙයි මේක අනිවාර්යෙන්ම මට සසර යන්න හේතු වෙන දෙයක් කියලා. හොඳයි. ඒකින්ද අපි මේ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා මේ අත්තන් තමන් බාහුව බලය යොදලා හරියම්බ කරපු ධනය වියපැහැදාන් කරලා තමයි මේ ධර්මය මං විතරක් බණ අහලා හරියන්නේ අන්න අයටත් බණ අහන්න සලසා දෙන්න ඕනේ කියලා ලක්වැසි ලෝවැසි හැම දිනාටම ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් විදිහට තමන්ගේ දායකත්වය දරලා මේ කටයුත්ත සම්පාදනය කරගත්තා. ඉතින් ඒ බණ ඇහෙන තැනක ඇහෙන ඇහෙන තැනක ඇහෙන වාරයක් ගානේ ක්‍රියාත්මක කරන වාරයක් ගානේ කුසල් වඩන වාරයක් ගානේ දායකත්වයේ දරපු මේ අත්තන්ටත් බණ කියව මටත් බොහෝම පිසිද්ධ වෙනවා. ඉතින් ඔබ අප හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති මේ පැයට નિયમિત